ආයුෂ බොහෝ වේවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගුරු වදන් සිසු මුවින් සුසර කෙරෙන සුගත පද විවරණ අදත් ඔබ වෙනුවෙන් තිරෙන කරන්නටයි මේ සෝදානම. අධිපූජ්‍ය රේරුකාණී චන්දවිමල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචිත ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ පාදක කොට ගනිමින් තමයි අපි ඔබ වෙත අදත් මෙව ධර්ම සාකච්ඡාමය කටයුත්ත පුණ්‍ය කර්මය සිදු කරන්නට සූදානමින් ඉන්නේ. ඒ වෙනුවෙන් ඔබ අප වෙනුවෙන් සියස රූපහිනී මැදරියට පැමිණි අපේ ගෞරවනීය ස්වාමින්වන් වහන්සේ පිළිගැනීමටයි අපි දැන් සූදානම් වන්නේ. නම කියන්නට අවසරයි අපි හාමුදුරුවනේ පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී අපේ හාමුදුරුවන් වහන්සේ. අපි මේ මොහොත වෙනතෙක් මේ ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ පාදක කොට ගනිමින් අපි බොහෝ කරුණු පිළිබඳව බොහෝ ප්‍රශ්න ගැටලු පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේම ඒවට හොඳ ප්‍රතිචාර යහපත් ප්‍රතිචාර අපිට ලැබෙමින් පවතිනවා. ඒ වගේම තමයි දෙස් විදෙස් අපේ ආදරණීය ප්‍රඥාවන්ත හිතවතුන් අපිට එවන පණිවිඩ මගින් ඒ පිළිබඳව සිය දහස් වාරයක් සනාථ වන බව තමයි අපට ඔබට කියන්නට තිබෙන්නේ. මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා ඔබට අපට හැමදාම මෙවැනි වැඩසටහන් තිලින කරන සියස රූපවාහිනිය වෙනුවෙන් සියස රූපවාහිනියේ ප්‍රධානී PKU අධිකාරම් මැතිතුමන් එම මැතිනිය සහ අධ්‍යක්ෂක මණ්ඩලය ගෞරවයෙන් මතක් කරන්නට ඕනේ. එසේනම් අදත් මේ වැඩසටහනේ සුගත පද විවරණය තුලින් අපි විවරණය කරන්නට සූදානම් වෙන්නේ මෙම ධර්ම විනිශ්චය නම් ග්‍රන්ථයේ ඉතිරි කොටස. ඉතින් මේ ධර්ම සාකච්ඡාවේදී ධර්ම ගැටලු පිළිබඳව සහ ඔබට ඇතිවන ගැටලු පිළිබඳව අපි සාකච්ඡා කරන්නට සූදානමින් ඉන්නවා. අපි හැමදෙරෝනේ මුලින්ම අපි අහන්න බලාපොරොත්තු වෙන්නේ දුෂ්කර ක්‍රියා නොකට බුදු වෙන්නට බැරිද කියන කාරණාව සම්බන්ධයෙන්. දරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුගත පද විවරණ වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ධර්ම විනිශ්චය ධර්ම ග්‍රන්ථයේහි අපි පසුගිය සති ගණනාවක්ම කතා බහ කළේ බුද්ධ චරිතයට සම්බන්ධ යම් යම් කරුණු පිළිබඳවයි. ඉතින් අද දවසෙත් මුලින්ම ඒ බුද්ධ චරිතයට අදාළ කාරණයක් තමයි ප්‍රශ්නේ හැටියට මතු කරන්නේ ධර්ම විනිශ්චය ධර්ම ග්‍රන්ථයේහි 95 වෙනි කාරණේ හැටියට පරිච්ඡේදයේ හැටියට මහානායක හඳුරෝ මේ පිළිබඳව කතා බහ කරලා තියෙනවා. එතකොට සනිල් මහත්මයා දැන් යම්කිසි බෝසත්වරයෙකුට දීර්ඝ කාලයක් සසර ගමනේ පාරමිතා ධර්ම සම්පාදනය කරලා අවසානයේට ඒ බුද්ධත්වයට පැමිණීම සඳහා මේ පමණ කාලයක් දුෂ්කර ක්‍රියා කළ යුතුයි කියලා එහෙම නියමයක් නැහැ එක් එක් බෝසත්වරු අඩු වැඩි වශයෙන් දුෂ්කර ක්‍රියාව සිද්ධ කරලා තියෙනවා එහෙමයි එතකොට විශේෂයෙන්ම හැම බුදුවරයෙක්ම අනිවාර්යෙන් දුෂ්කර ක්‍රියා කළ යුතුමයි කියලා නියමයකුත් නැහැ ඒ වගේම යම් දුෂ්කර ක්‍රියාවක් කළා නම් එහි කාලය අඩු වැඩි වෙලා තියෙනවා. ඒ සම්බන්ධව මහානායක හාමුදුරුවෝ මේ ධර්ම ග්‍රන්ථයේදී හොඳ පැහැදිලි කිරීමක් කරනවා. අපි මූලික වශයෙන් අපි මහානායක හාමුදුරුවෝ මේ පොතේ සඳහන් කරන කාරණා ටික මතු කරගෙන ඉන් අනතුරුව ඒ පිළිබඳ විවරණයකට යාම කාටත් පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් වේවි කියලා අපි කල්පනා කරනවා. දුෂ්කර ක්‍රියා නොකොට බුදු විය හැකිද නොහැකිද යන මේ ප්‍රශ්නය මහා සත්‍යක සූත්‍ර අටුවාවෙහි මතු කොට එයට පිළිතුරු දී තිබෙන්නේ දුෂ්කර ක්‍රියා නොකොටද කොටද බුදු විය හැකිය කියයි. එසේනම් බෝධිසත්වයන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළේ කුමටද යන ප්‍රශ්නය එහිම මතු කොට එයටද පිළිතුරු සපයා තිබේ. දෙවියන් සහිත ලෝකයාට තමන් වහන්සේගේ පරාක්‍රමය මේ දුෂ්කර ක්‍රියාවෙන් දැක් වූ කල්හි ඒ වීර්ය කිරීමේ ගුණය උන්වහන්සේගේ සිතෙහි සතුටක් ඇති කරන්නක් වන්නේයි සලකා දුෂ්කර ක්‍රියාව කළහයි ඒ අටුවාවෙහි දක්වා තිබේ. බලසෙනගගෙන යුද්ධ දෙක තුනක් කොට සතුරන් නසා තමාගේ පරාක්‍රමයෙන් රාජ්‍යශ්‍රියට පැමිණි ශාස්ත්‍රයයා තමාගේ පරාක්‍රමය සිහි කරමින් මහත් වූ ප්‍රීතියක් ලබන්නේ. પરම්පරාවෙන් ආ රජය නිකම්ම ලැබූ තැනැත්තාට එබඳු ප්‍රීතියක් නොලැබිය හැකිය. එමෙන් දුෂ්කර ක්‍රියා කොට බුදු වූ කලෙහි තමන්ගේ වීරය, බලය, පරාක්‍රමය සිහි කරමින් මහත් වූ ප්‍රීතියක් ලැබිය හැකියයිද කාරණේ එහිම විස්තර කර තිබේ. පස්චිම ජනයා කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන්ට ආදර්ශයක් දීම පිණිස දුෂ්කර ක්‍රියා කළ බවද කියා තිබේ. බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරාද දුෂ්කර ක්‍රියා කොටම බුදු ඌහ. අපට නිකම්ම දුකින් මිදිය හැකිදැයි සලකා ශ්‍රාවකයෝ මගඵල ලැබීමට වීරය කරන්නාහ. ඔව්හු එසේ කොට මගඵල ලබා දුකින් මිදෙන්නාහයි සිද්ධාර්ථ කුමාරයෝ දුෂ්කර ක්‍රියාව කළහ. යටත් පිරිසෙන් සතියක්වත් දුෂ්කර ක්‍රියා කිරීම මහබෝසතුන්ගේ ධර්මතාවක් බව බුද්ධ වංශ අටුවාවේ දක්වා තිබේ. සිද්ධාර්ථ කුමාරයෝ සවසක්ම දුෂ්කර ක්‍රියා කළහ. අන්නේ බෝධිසත්වයන් එතරම්ම දීර්ඝ කාලයක් දුෂ්කර ක්‍රියා කළ බවක් සඳහන් වී නැත. සිද්ධාර්ථ කුමාරයන්ගේ දුෂ්කර ක්‍රියාව එතරම් දීර්ඝ වූයේ අතීතේ ජෝතිපාලන මානවකයෙකු වී මේ මුළු හිස ඇතියුන්ට බුදු බවක් කොයින්ද බුදු බව පරම දුර්ලභ දෙයක් කියා කාශ්‍යප බුදුන් වහන්සේට අපහාස කිරීමේ පාප කර්මය නිසායයි අපදාන පාළියේහි පදාරා තිබේ. එතකොට දැන් මෙතන අදහස් දෙකක් දෙපොලක කියවෙන බව නායක හඳුරු පැහැදිලි කරනවා සනිල් මහත්මයා. එකක් තමයි මහා සච්චක සූත්‍ර අටුවාවේ කියවෙන හැටියට දුෂ්කර ක්‍රියා කරලත් දුෂ්කර ක්‍රියා නොකරත් බුදු වෙන්නට පුළුවන් කියන කාරණය මහා සත්‍යක සූත්‍ර අටුවාවෙහි දක්වනවා. ඒ වගේම බුද්ධ වංශ අටුවාවේ දක්වලා තිබෙන්නේ දුෂ්කර ක්‍රියා කිරීම මහ බෝසතුන්ගේ ධර්මතාවයක් බව. එතකොට දැන් ධර්මතා කියලා කියන්නේ අනිවාර්ය කාරණා. එතකොට මේ බුද්ධ වංශ අටුවාවේ තියෙන කාරණය අපට වඩාත්ම નિවැරදි කියලා ගන්න පුළුවන්. ඒ මොකද සෑම බෝසත්වරයෙක් පිළිබඳවම සඳහන් කරනකොට සතියක්වත් දුෂ්කර ක්‍රියා කළ බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මෙහි දක්වන්නේ යටත් පිරිසෙන් සතියක්වත් දුෂ්කර ක්‍රියා කිරීම මහ බෝසතුන්ගේ ධර්මතාවයක් බව. එතකොට ඒ ඒ බෝසත්වරුන්ගේ පාරමිතා පිරිමේ කාලය අඩු වැඩි වෙනවා ප්‍රඥාධික සද්ධාධික වීර්‍යාධික කියන උන්වහන්සේලාගේ කවර ඉන්ද්‍රිය ධර්මයක්ද මේ බෝසත් පාරමිතාවට මූලික වෙන්නේ කියන කරුණම. අපේ ආමඳුරනේ දැන් ආරා සංකල්ප ලක්ෂ ගානක් පෙරම් පුරලා. ඊට පස්සෙත් මේ දුෂ්කර ක්‍රියාකාරය කරන්නටත් සිද්ධ වෙනවා නම් ඒ ඒ කාලේ අතරතුර දැන් එක එක බුදුවරුන් වහන්සේලා එක එක කාලවල තමයි ගත කරලා. ගත කරලා. එතකොට ඒ ඒකට හේතු වන සාධකයක් ඒකටත් හේතුවක් දෙන. ඒකට හේතුව තමයි ඒ බෝසත්වරයා සාංශාරික වශයෙන් පුහුණු කරන ප්‍රමාණය සහ රැස් කරගන්නා කර්ම ශක්තිය. ඒ කියන්නේ දැන් ප්‍රඥාධික බෝසත්වරයෙක් සාරාංශක කල්පලක්ෂයකින් උන්වහන්සේගේ පුහුණු කාලය නිම කරනවා. සද්ධාධික බෝසත්වරයෙකුට අටාංශක කල්පලක්ෂය. වීර්‍යාධික බෝසත්වරයෙකුට 16 සංඛ්‍ය කල්පලක්ෂයක් යනවා. ඒ කාර්යම සිද්ධ කරනවා. දැන් ඇත්තටම සාරාංශික කල්පලක්ෂය, අටාංශික කල්පලක්ෂය, 16ාංශික කල්පලක්ෂය කිව්වහම දෙගුණය බැගින් වැඩි වෙලා වගේ තමයි අපට පේන්නේ. නෑ, එතන එහෙම වැඩිවීමක් නෙමෙයි තියෙන්නේ. සාර අසංඛ්‍ය කල්පලක්ෂයක්. කල්පලක්ෂයයි අසංඛ්‍ය හතරයි. සද්ධාතික බෝසතාන් වහන්සේට අට අසංඛ්‍ය කල්පලක්ෂය. ඒ කියන්නේ කල්පලක්ෂයයි අසංඛ්‍ය අටයි. කල්පලක්ෂය එහෙම්මයි අර අසංඛ්‍ය ගණන තමයි වැඩෙන්නේ. අසංඛ්‍යයක් කියලා කියන්නේ කල්පයකින් හතරෙන් එකක්. එහෙමයි. ඒ කියන්නේ මේ පෘථුවිය නිර්මාණය වෙමින් පවතින කාලය එක් අසංඛ්‍යයක්. නිර්මාණය වෙලා පවතින කාලය තවත් අසංඛ්‍යයක්. ඊළඟට විනාශ වෙමින් පවතින කාලය තවත් අසංඛ්‍යයක්. විනාශ වෙලා පවතින කාලය තවත් අසංඛ්‍යයක්. ඔය අසංඛ්‍ය හතර එකතු වුනහම තමයි මහා කල්පයක් කියලා කියන්නේ. ඒතකොට මහා කල්පයක් කියන්නේ සුළුපටු කාලයක් නෙමෙයි. කල්පය කියන එක කොතෙක් කාලයක්ද කියලා බුදුරජාන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවකදී වික්ෂුන් වහන්සේ නමක් විමසනවා. එතෙන්දී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒක මෙපමණයි කියලා වර්ෂ ගණනින් කියන්න බෑ. එහෙනම් උපමාවක් කියන්න පුළුවන්ද කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. උපමාවක් කියන්න පුළුවන්. යොදුනක් දිග පළල උස ඇති හතරස් කොටුවක යොදුනක් කියලා කියන්නේ සතමුම් 16ක්. කිලෝමීටර වලින් ගත්තොත් 25කට ආසන්න. එතකොට කිලෝමීටර් 25ක් පමණ දිග පළල උස ඇති හතරැස් කොටුවක අබෑට පුරවලා අවුරුදු 100කට වරක් එක අබෑටේ ගාන ඉවත් කරනවා. එහෙම ඉවත් කළාම අර කිලෝමීටර් 25ක් දිග පළල උස ඇති හතරැස් කොටුව අබෑට වලින් හිස් වෙන්න කොච්චර කාලයක් ගත වේද? අන්න ඊටත් වඩා දීර්ඝ කාලයක් කල්පය කියන්නේ. එහෙමයි. එතකොට ඒ වගේ කල්ප ලක්ෂයක් අනිවාර්යෙන් පෙරම් පුරන්නට ඕන. ඒ ලක්ෂයට අමතරව තමයි අසංඛ්‍ය 4ක්, අසංඛ්‍ය 8ක්, අසංඛ්‍ය 16ක්. එතකොට අසංඛ්‍ය 4ක් එකතු වුනහම තවත් එක කල්පයයි. එතකොට කල්ප ලක්ෂයකුත් එකක්. ප්‍රඥාධික බෝසත්වරු පාරමිතා පුරන්නේ. සද්ධාධික බෝසත්වරු කල්ප ලක්ෂයකුත් කල්ප දෙකක්. ඊළඟට වීර්‍යාධික බෝසත්තුරු කල්ප ලක්ෂයකුත් කල්ප හතරක් පාරමිතා පුරන. එහෙමයි. එතකොට ඒ පුරණ කාලය තුල ප්‍රඥාධික වුණත් සද්ධාධික වුණත් වීර්‍යාධික වුණත් උන්වහන්සේලා ඒ බුද්ධත්වයේ සඳහා තවදුරටත් පුහුණු කරගත යුතු වේශමාත්‍රයක් හෝ උන්වහන්සේලාට ඉතිරි වෙලා තියෙනවා නම් ඒ ටික තමයි අර අවසාන භවයේ තුල පූර්ණත්වයට පත් අනිත් කාරණේ තමයි දැන් සාංශාරික වශයෙන් කොතෙක් පුහුණු කරගෙන ආවා වුණත් මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවය තමයි ඒ සසරින් ගොඩනගාගෙන ආපුවා එකවර අහම්බෙන් මතු වෙන්නේ නැහැ. ඒ සසරින් ගොඩනගාගෙන ආපු දේ මතු කරගන්නත් යම් වීරයක් ගන්න. දැන් දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ස්වභාවය තමයි ඕපපාතික ආත්මවල ස්වභාවය තමයි කුසලය හරි අකුසලය හරි සසරින් ගෙනාපු දේ එහෙමම වතු වෙනවා. මනුෂ්‍ය ලෝකේ තමයි කුසලය තිබුණා වුණත් ඒක මතු කරගන්නට සාධක ගොඩනගන්න. එහෙමයි. අන්නේ සාධක ගොඩනැගීම සඳහා යම්කිසි වීර්යයක් ගන්න. ඒ නිසා තමයි අර හැම බෝසත්වරයෙක්ම කෙටි කාලයක් හරි වීර්ය කරන්නේ. එතකොට මේ වීර්ය කරන කාලය දින 7ද මාස 7ද අවුරුදු 7ද කියලා තීරණය වෙන්නේ උන්වහන්සේලාගේ සාංශාරික කර්ම ශක්තියත් ඒකට බලපානවා. දැන් අනිත් බොහෝ බෝසත්තුරු ගත්තහම බොහොම කෙටි කාලීනව තමයි උන්වහන්සේලා දුෂ්කර ක්‍රියා කරලා තියෙන්නේ. අපේ ගෞතම බෝසතාණන් වහන්සේ ගත්තහම අවුරුදු 6ක්. ඒකට හේතුව හැටියට දක්වන්නේ කාශ්‍යප බුදුහරන් කාලේ කියන්නේ ගෞතම බුදුහරන්ට පෙර බුදුරජාණන්. ඒ කාලේ අපේ බෝසතාණන් වහන්සේ ජෝතිපාල කියලා මානවකෙක් හැටියට උපදිනවා. ගටිකාර කියන තමන්ගේ මිත්‍රයා කියනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙලා ඉන්නේ අපි උන්වහන්සේ දකින්නට යන් එතකොට ජෝතිපාල මානවකයා කියනවා ඔය හිස මුඩු කළ පමණින් බුදු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ අය ඔක්කොම බුදු වෙච්ච අය නෙමෙයි. බුදු වෙනවා කියන එක බොහොම දුෂ්කර කාර්යයක්. ඇත්තට මේ ප්‍රකාශනය කරන්නේ තමන්ගේ අත්දැකීම් මත. ඒ තමන් වහන්සේ දන්නවනේ දැන් මේ වෙනකොට තාරාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ තමන් විඳින පීඩාව දන්නවනේ. ඒ දන්න නිසා ඒ අත්දැකීම තුලින් තමයි කියන්නේ හිස මුඩු කරගත්ත පමණට බුදු වෙන්න බෑ. බුදු වෙනවා කියන එක දුෂ්කර ක්‍රියාවක්. හැබැයි ඒක අත්දැකීමෙන් කිව්වා වුණාට ඒ ප්‍රකාශනය ඉලක්ක වෙන්නේ මේ වෙනකොටත් බුද්ධත්වයට පත්වෙච්ච කෙනෙක් ඉලක්ක කරගෙනයි ඒ ප්‍රකාශනය. ඒ නිසා ඒක බරපතල කර්මයක්. ඒ කර්මයේ විපාකය තමයි බුදු වෙන ආත්ම භාවයේදී බුදු වීම පහසු දෙයක් නෙමෙයි ඒක දුෂ්කර කාර්යයක් කියලා ඒ කරපු අපහාසයත් එක්කලා තමයි අවශේෂ බෝසත්වරුන්ට වඩා දීර්ඝ කාලයක් දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. එතකොට සියලු බෝසත්වරු සුළු කාලයක් හෝ දුෂ්කර ක්‍රියා කරලා බුද්ධත්වයට පත් වෙනවා. ඇතැම් බෝසත්වරුන්ගේ දුෂ්කර ක්‍රියා කාලය අතිශය දීර්ඝ වෙන්නට උන්වහන්සේලාගේ සාංශාරික පුහුණුව සහ කර්ම වේගය හේතු වෙනවා. අපි කතා කරමින් හිටියේ දුෂ්කර ක්‍රියා නොකොට බුදු විය නොහැකිද කියන මාතෘකාව උඩ. ඉතින් ඔබට මනාව පැහැදිලි වන්නට ඇති අපේ අතිපූජ්‍ය කුකුල්පනේ සුදස්සි නායක හාමුදුරුවන් වහන්සේ විසින් දේශනා කරපු ඒ අපූර්ව විග්‍රහය. අතිපූජ්‍ය රේණුකාණේ ඡන්ද විමල නාහිමියන් විසින් රචිත ධර්ම විනිශ්චය ග්‍රන්ථයෙන් තමයි අද දවසේදීත් අපි ප්‍රශ්න ගැටලු උපුටාගෙන ඔබ වෙනුවෙන් එය විග්‍රහ කරන්නට සූදානමින් ඉන්නේ. කෙටි විරාමයක් ගන්නම් ඉන්පසුව නැවතත් අපි සූදානම් වෙනවා තවත් අපූරු ගැටලුවකින් ඔබ හමුවන්නට විරාමයෙන් පසු ඔබ නැවතත් එකතු වන්නේ ගුරුවදන් සිසුමුවෙන් සුසර කරන සුගත පද විවරණ ධර්ම කතිකාවත් සමගින් අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුවන් වහන්සේ විසින් රචිත ධර්ම විනිශ්චය නම් ග්‍රන්ථයේ පදනම් කොටගෙන තමයි අපි අද දවසේදීත් ප්‍රශ්න ගැටලු පිළිබඳව ඔබට විග්‍රහ කරමින් සිටින්නේ. අපේ හැමදෙරුනේ තවත් ප්‍රශ්නයක් මට අහන්න තියෙනවා. ඒ ප්‍රශ්නේ මාර යුද්ධයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. මේ මාර යුද්ධය ඇත්තටම සත්‍යයක්ද? එහෙම නැත්නම් ප්‍රබන්ධයක් වෙන්න පුළුවන්ද? ඔබ වහන්සේගේ අදහස මොකක්ද මේ සම්බන්ධයෙන්? ආ ඇත්තටම සනිල්ක මහත්මයා දැන් බුදුරජාණන් වහන්සේ මාරයන් පිළිබඳව දේශනා කරද්දී ක්ලේශ මාරයන් පිළිබඳවත් ඒ වගේම දේවපුත්‍ර මාරයෙක් පිළිබඳවත් විශේෂයෙන් පැහැදිලි කරනවා. එතකොට ක්ලේශ මාර හැටියට දක්වන දැන් දසමරුන් දක්වන තැනදී කාමය, අරතිය, සාපිපාසාව ආදී සම්පූර්ණ කෙලෙස් 10ක් තමයි එතන දක්වන්නේ. හැබැයි පංචමාර කියන තැනදී දේවපුත්‍ර මාර සහ ක්ලේශ මාර කියන දෙකම වෙන වෙනම දක්වනවා. ක්ලේශ මාර කියන්නේ පස්මරුන්ගෙන් එක කොටසක් දේවපුත්‍ර මාර කියලා කියන්නේ තව කොටසක්. එතකොට එහෙමනම් අපිට මාර දිව්‍ය පුත්‍රයා සහ ඒ මාර සේනාව කියන එක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. හැබැයි බුදු වෙන අවස්ථාවේදී ඒ දේවපුත්‍ර මාරයා සමග යුද්ධයක් ඇති වුණාද නැද්ද? ඒක ප්‍රබන්ධයක්ද කියන කාරණය තමයි දැන් මෙතනදී විමසන්නේ. ඒ සම්බන්ධව මහානායක හාමුදුරුවෝ ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ 96 වෙනි ප්‍රශ්නයේදී පැහැදිලි කරනවා මාර යුද්ධය සත්‍යයක්ද ප්‍රබන්ධයක්ද කියන කාරණේ යටතේ මාර යුද්ධය පිළිබඳ විස්තරයක් දැක්වෙන දේශනාවක් පිටකත්‍රයේහි දක්නට නැත. එහෙත් මාරයා පිළිබඳ නොයෙක් පුවත් සූත්‍ර විනය පිටක දෙකෙහි දක්නා ලැබේ. මහබෝ මැඩට සිද්ධාර්ථ කුමාරයන් හා යුද්ධයට මාරයා පැමිණි බව සූත්‍ර නිපාතයේ ප්‍රධාන සූත්‍රයේහි ඉතා කෙටියෙන් වදාරා තිබේ. මාර යුද්ධය සිදු වූවක් යයි නොසිතිය හැකි තරමට අතිශය දැන් මේ කියන කොටස අපි මුලින් තේරුම් ගන්න ඕන මාර යුද්ධයක් පිළිබඳව පිටකත්‍රෙහි නැහැ. හැබැයි බුදු වෙන අවස්ථාවේදී සිද්ධාර්ථ කුමාරයා බොමැඩ ඉන්න අවස්ථාවේදී මාරයා පැමිණි බව මහා ප්‍රධාන සූත්‍රයේහි දක්වලා තියෙනවා කියලා. එතකොට මාරයා පැමිණි බව තියෙනවා මාර යුද්ධයක් ගැන පිටකත්‍රෙහි නැහැ කියන එකයි නායක හම්බුර පැහැදිලි කරන්නේ. මාර යුද්ධය සිදු වූවක් යයි නොසිතිය හැකි තරමට අතිශෝක්තියෙන් සමහර පොත්වල විස්තර කර තිබේ. ඒවාෙහි කියවෙන සැටියට නම් යුද්ධය කෙරුණු රටවත් ඉතිරි විය නොහැකිය. <laughs> ඒ කියන්නේ දැන් මාර යුද්ධය උණයි කියන විස්තර ටික ඒ අවියාද වලින් පාර දුන්නයි කියන විදිය බැලුවෙන් පස්සේ අනුතරමින් ඒ රටවත් ඉතුරු වෙන්න විදිහක් නැහැ ඒ කියන විදිහට නම් එච්චර බර කරලා තමයි මේ මාර යුද්ධය ගැන විස්තර දැක්වෙන්නේ කියලා පොත්පත්වල. සිදු වූවක් ලෙස සිතන්නට නොපිළිවන් මන පරිදි විස්තර කොට ඇති බැවින් ඒ යුද්ධයේ ඇත්තටම සිදු වූවක් නොව ක්ලේශ ප්‍රහාණයේ දුෂ්කරත්වය දැක්වීම සඳහා කෙලෙස්වල බලය දැක්වීම සඳහා ගොතන ලද කතාවක් ලෙස ඇතැම්හු සලකති. මේ යුද්ධය හැර මාරයා කළ නොයෙක් වැඩ සූත්‍ර විනය පිටක දෙකේ ස්ථාන බොහෝ ගණනක සඳහන් වී ඇති බැවින් මාරයෙක් නැතයයි නොකිය හැකිය. මාරයාය කියනුයේ කාම ලෝකයට අධිපති දෙවියෙකි. තපස් කිරීම ආදියෙන් කාම ලෝකයේ ඉන්නා සත්වයන් ඉන් බැහැර යන්නට උත්සාහ කරනවා නම් ඔහු එයට විරුද්ධය. ඒ මාරයාට මහා සේනාවක්ද ඇත්තේය. සංසාරයෙන් එතර වනු පිණිස බලවත් උත්සාහයෙන් භාවනාවෙහි යෙදෙන යෝගාවචරණයට මායාගේ හෝ මාර පාක්ෂික භූතයන්ගෙන් දැනුදු බොහෝ කරදර ඇතිවන බව ඇතම් යෝගාවචරයෝ Tamanගේ අත්දැකීම් අනුව කියති. ඒවා ගැන යෝග යෝග කළ අය මිස සාමාන්‍ය ජනයා නොදනිති. යෝගීන්ට බාධා කරන මේ දෙවියාට සත්වයන් අනර්ථයෙහි යොදවා ඔවුන් අමාරුවටපත් කරන බැවින් මාරයයිද පාප ධර්මයන්ගෙන් යුක්තවන බැවින් පාපිම යයිද කියනු ලැබේ. තවද කන්හ නමුචි අන්තක පමත්ත බන්දු යන මේවා ඔහු හැඳින්වීමට බුදුදහමේ යොදා ඇති නාමයයි. සසරින් එතර වීමට තැත් කරන සාමාන්‍ය බුද්ධ ශ්‍රාවකයන්ටද අවහිර කරන මේ මායයා තමන් වහන්සේත් සංසාරයෙන් එතරව තවත් බොහෝ සත්‍යයන් සංසාරයෙන් එතර කරවීමේ මහා ව්‍යාපාරයක් පවත්වාගෙන යන සිද්ධාර්ථ කුමාරයන් වහන්සේට අවහිර කිරීමට පැමිණීම පුදුමයට කරුණක් නොවේ. බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලයේදී එය අත්හරින ලෙස මාරයා පැමිණ අවවාද කළ බව ප්‍රධාන සූත්‍රයේ දක්වා තිබේ. තථාගතයන් වහන්සේට පිරිනිවන් පානා ලෙස ආරාධනා කළ බව මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වී තිබේ. වේරංජාවෙහිදී තථාගතයන් වහන්සේ ඇතුළු 500ක් භික්ෂූන්ට වස් කාලය මුළුල්ලේ දානේ වැළැක්වීමෙන් මාරයා කරදර කළ හැටි විනය පිටකේ පරාජිකා පාළියේ විස්තර කර තිබේ. තථාගතයන් වහන්සේ බුදු වූ අලුත නේරංජරා තීරයේ අජපාල නුගරක මුල එක් රාත්‍රියක වැඩවෙසෙන කල්හි මහා ඇතෙකුගේ වේශයෙන් පැමිණ උන්වහන්සේ බිය ගැන්වීමට උත්සාහ කළ බවද තවත් දිනක එහිදීම රාත්‍රියේ අන්ධකාරයේහි සුභාසුභ নানা ප්‍රකාර දේ දැක්වීමෙන් උන්වහන්සේ බිය ගැන්වීමට උත්සාහ කළ බවද තථාගතයන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමෙහි වැඩවසන කල්හි එක් රාත්‍රියක මාරයා මහා සර්පයෙකුගේ වේශයෙන් අවුත් උන්වහන්සේ බිය ගන්වන්නට උත්සාහ කළ බවද මාර සංයුත්තේ සඳහන් වේ. තවත් භික්ෂු භික්ෂුණීන්ට නොඑක් නොඑක් කරදර කළ බව සඳහන් වේ. තවද මාරයා මුගලන් මහරහතන් වහන්සේටත් එක් දිනක මහ කරදරයක් කළ බව මජ්ක්‍ධිම නිකායේ මාරතජ්ජනීය සූත්‍රයේ දක්වා තිබේ. ඒ කියන්නේ මුගලන් හාමුදුරන්ගේ කුසට රිංගගෙන පීඩා කළයි කියලා මාරතජ්ජනීය සූත්‍රයේ සඳහන් මාර කරදරය අපබුදුරජාණන් වහන්සේට පමණක් නොව අතීත බුදුරයන් වහන්සේලාටත් උන්වහන්සේලාගේ ශ්‍රාවකයන්ටත් තිබූ බව මාරතජ්ජනීය සූත්‍රයෙන් පෙනේ. කකුසඳ බුදුන්ගේ කාලයේදී දූසී නම් මාරයා බ්‍රාහ්මණ ගෘහපතීන්ට ආවේශ වී උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට බොහෝ කරදර කළ බවත් ඔහු ළමයෙකුට ආවේශ වී කකුසඳ බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකෝ විදුර තෙරුන් වහන්සේගේ හිසට ගලකින් ගසා තුවාල කළ බවත් ඒ පාපයෙන් දූසී මාර මෙරි අපායෙහි උපන් බවත් මාරතජ්ජනීය සූත්‍රෙහි දක්වා තිබේ. මේ කරුණු ගැන සලකා බලන කල්හි බුදුවරුන්ට හා බුද්ධ ශ්‍රාවකයන්ට කරදර කරන මාර නැමැති දෙවියෙකු ඇති බව පිළිගත යුතුය. මේ කරුණ අනුව බලන කල්හි මාර යුද්ධේ ප්‍රබන්දයක් නොව සත්‍යක් බව කිව යුතුය. බුදු වීම වළක්වන්නට එදා මාරයා සෑම උත්සාහයක්ම කරන්නට ඇත. එබැවින් එදා කෙරුණු මාර යුද්ධය නිකම්ම ප්‍රබන්දයකයි නොකිය හැකිය. දැන් මේකෙන් නායක හඳුරෝ පැහැදිලි කරලා දෙන්නට උත්සාහ කරන්නේ සම්මුඛ මහත්මයා ත්‍රිපිටකයේ කොතනකවත් මාර යුද්ධයක් ගැන දැක්වෙන්නේ නැහැ. හැබැයි බෝසතාණන් වහන්සේ බුදු වෙන්නට ආසන්න අවස්ථාවේ මාරයා පැමුණුණයි කියන බව සූත්‍ර පිටකයේ සඳහන් වෙනවා. එතකොට දැන් නායක හඳුර මෙහිදී විවිධ උදාහරණ දක්වන්නේ විවිධ තැන්වලදී බුද්ධ ශ්‍රාවකෙයින්ට මාරයා කරදර කරපු අවස්ථා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේටත් බාධා කරන්නට ආපු අවස්ථා තියෙනවා. මේ සියලු කරුණු තොරතුරු කැටි කරලා බලනකොට බුදු වෙන අවස්ථාවේදී බෝසතාණන් වහන්සේට මායයා බාධා නොකලාය කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මායයා ඇවිදින් බාධා කරන්නට ඇති ඒ බාධකය මැඩපවත්වන්නට බුදුරජාණන් වහන්සේට යම් යම් උපාය මාර්ග යොදන්නට සිද්ධ වෙන්නටත් ඇති. හැබැයි ඒ සම්බන්ධව ත්‍රිපිටකයේ කොතනකවත් මේ මාර යුද්ධයක් ගැන කතා කරලා නැහැ. නමුත් මේ මේ තොරතුරු අනුව බලනකොට මාර යුද්ධය කියන එක නිකම්ම ගොතාපු ප්‍රබන්ධයක් හැටියට බැහැර කරන්න පුළුවන් කමක් නැහැ කියන එකයි නායක හඳුරෝ මෙහිදී පැහැදිලි කරන්නේ. එතකොට ඊළඟට උන්වහන්සේ එහිදී පැහැදිලි කරනවා එදා මාරයා යුදකොට පෙරද පලා ගියේ හිර බැස යාමට කලින්ය. කෙලස් යුද්ධයයි කිය යුත්තේ කෙලස් නැසීම සඳහා කරන භාවනාවට. මරහු පෙරද පලා ගිය පසු බෝසතාණන් වහන්සේ භාවනාවට පටන් ගත්තා. ඒ රාත්‍රියේ ප්‍රථම යාමෙහි බෝසතාණන් වහන්සේ භාවනා කොට ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ රූපාවචර සමාපatti උපදවා පෙර උපන් ಜಾති පිළිවෙල දක්නා නුවණ උපදවා ගත්ත. ඒ නුවණට මම අතීතයේ අසවල් තැන මෙසේ ඉපද සිටියමි, අසවල් තැන මෙසේ ඉපද සිටියමියි දහස් ගණන්, ලක්ෂ ගණන් අතීත ಜಾති පෙනෙන්නට විය. ඉක්බිති තවදුරටත් භාවනා කරන්නා වූ බෝසතාණන් වහන්සේ බෝසතාණන් වහන්සේට සත්‍යයන්ගේ මරණෝත්පත්ති දැකිය හැකි නුවණ පහළ විය. මේ විදිහට පැහැදිලි කරනවා දැන් මාරයා පැමිණි මාරයාගේ පැමිණීම සිද්ධ වුනේ ඉරබැස යන්නට කලින්. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙලස් ප්‍රහාණය කරන්නේ අලුයම් කාලේ. ඒතර කෙලස් යටපත් කිරීම තමයි ධානය උපදවාගෙන කරන්නේ ප්‍රථම, ද්විතීය යාමවල. එතකොට කෙලස් යටපත් කරලා මේ රූපාවචර ධානය උපදවාගෙන ඊට පස්සේ උන්වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානය, දිබ්බ චක්කු ඥානය උපදවාගෙන අලුයම් කාලයේදී තමයි ආසවක්ඛය කර ඥානය. ආශ්‍රවක්ෂය කර ඥානයෙන් තමයි කෙලස් ප්‍රහාණය ඇත්තටම කෙලස් යුද්ධයයි කියලා කියනවා නම් කියන්න වෙන්නේ ආශ්‍රව ධර්ම ප්‍රහාණය කිරීමේ අවස්ථාවට. ඒ නිසා කෙලස් ප්‍රහාණය කිරීම නම් මාර යුද්ධයේ හැටියට හඳුන්වන්නේ ඒක සිද්ධ වුණේ අලුයම් කාලයේ කියලයි කියන්නට වෙන්නේ. හැබැයි දැන් සූත්‍ර දේශනාවලට අනුව ගත්තන් පස්සේ මාරයාගේ පැමිණීම සිද්ධ වෙලා තියෙන්නේ අර දහවල් කාලය තුල. ඒ කියන්නේ ඊට බැස යන්නට කලින්. ඉතින් ඒ අනුව බලනකොට මේ මාර යුද්ධයේ හැටියට සඳහන් කරන්නේ කෙලස් ප්‍රහාණයම නොවේ අර මාරයාගේ ආගමනයත් සමග මාරයා විසින් මාර දිව්‍ය පුත්‍රයා විසින් කරන ලද යම් යම් බාධා මැඩ පැවැත්වීමේ ක්‍රියාවලිය මාර යුද්ධය හැටියට සඳහන් කරන්නේ. නමුත් ඒක වර්තමාන පොත්පත්වල තියෙන හැටියට මහා බරසාර විදිහට සිද්ධ වෙච්ච දෙයක්ද නැද්ද කියන එක ඒක වෙනම කාරණයක්. නමුත් මාරයා පරාජය කරන්නට බෝසතාණන් වහන්සේට තන්දියම් ප්‍රයත්නයක් දරන්නට සිදු කියන එක බැහැර කළ නොහැකි කාරණයක් බවයි උන්වහන්සේ දක්වන්නේ. හඳුනන්නේ විරාමයකට යාමට පෙර මට තවත් ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. ඒ කියන්නේ සමහර කෙනෙක්ට හිතෙන්නද පුළුවන් මේ මායя කියන කෙනා පේන්න මාවද නැත්නම් ඡායාවක් විදිහට ආවද කියන ප්‍රශ්නේ ඇති වෙන්න පුළුවන්. ඔව්. වහන්සේට දැනෙන පරිදි ඒ කොහොමද? ඔව් ඇත්තටම දැන් මේ දක්වපු උදාහරණ අනුව ඇතැම් අවස්ථාවල හස්ති වේශයක් මවාගෙන ඇවිත් තියෙනවා. එතකොට ඒ පේන්නම ඇවිත් තියෙනවා. ඇතැම් අවස්ථාවල නාග වේශයක් මවාගෙන ඇවිත්ින. ඒ පේන්නම ඇවිත් තියෙනවා. එතකොට දැන් අර දූෂී මාරයා වෙනත් අයට ආවේශ වෙලා ගල් මුල් වලින් පහර දීලා තියෙනවා. එතකොට මාරයා පේන්නේ නැහැ. මාරයා ආවේශ වෙලා ඉන්න පුද්ගලයෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පිණුසිඟා වඩින අවස්ථාවල බුදුරජාණන් වහන්සේට දාණය වළක්වන්නට ක්‍රියාත්මකයි. ඒ අවස්ථාවලත් මාරයා පේන්නේ අර මාරයා ආරූඪ වෙලා ඉන්න පුද්ගලයෝ තමයි පේන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට නොපෙනී ඉන්නට මාරයාට එන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේට මාරයා මොන ස්වරූපයෙන් කොයිතරම් සූක්ෂම විදිහට ආවා වුණත් තථාගතයන් වහන්සේට පෙනෙනවා. හැබැයි සාමාන්‍ය පුද්ගලයන්ට මාරයාගේ පැමිණීම පෙනෙනවද නැද්ද කියන එක ඒ ඒ පුද්ගලයාගේ මානසික දියුණුව ප්‍රඥාවේ දියුණුව මත තීරණය වෙනවා. හැබැයි සමහර අවස්ථාවල අර වෙස්මාරු කරගෙන පැමිණි අවස්ථාවල සාමාන්‍ය මිනිසුන්ටත් පෙනෙන්න පැමිණිලා තියෙනවා කියන එක අපිට පිළිගන්න පුළුවන්. එහෙමයි. බොහොම පැහැදිලි මේ කාරණාව පිළිබඳව කතා කරනකොට අපේ හැමදෙරුනේ අපි මායාවේ කතාව. කියන්නේ මායාවේ කතාව සත්‍යයක්ද? මායාව ඇත්තටම ආවද නැත්නම් ප්‍රබන්ධයක්ද කියන කතාව ගැන තමයි කතා කර කර හිටියේ. මට හිතෙනවා අපේ හැමදෙරුනේ තවත් ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නය හා සමගාමීවම ඉදිරිපත් කරන්න මේ මාර දූවරුන් බුදුන් වහන්සේට බාධා කරන්නට පැමිණියාද කියන කාරණා පිළිබඳව ඔබ වහන්සේගෙන් විමසන්නට. ඇත්තටම දැන් මේ පිළිබඳවත් නායක හමුදුරුවෝ ඉතාම හොඳ විස්තරයක් කරනවා ධර්මවිශ්චය 97 වෙනි ප්‍රශ්නය සම්බන්ධව. උන්වහන්සේ පැහැදිලි කරනවා අප විසින් දැනට පවත්නා පිටකත්‍රය පිළිගන්නවා නම් තණ්හා අරති රගා යන මාන රුහිත්‍රූන් තිදෙනා බුදුරදුන් පෙළඹවීමට ගිය පුවත පිළිගත යුතුය. මාර යුද්ධය ගැන පිටකට්ටයට අයත් පොත්වල සඳහන් වී ඇති කරුණු ඉතා ස්වල්පයකි. මරංගනන් බුදුරදුන් වෙත පැමිණීම පිළිබඳව සංයුත්ත නිකායේ මාර සංයුත්තේ විස්තරයක් සඳහන්ව ඇත්තේ. දැන් අපි මුලින් කතා කරනකොට කිව්වනේ මාර යුද්ධය ගැන ත්‍රිපිටකේ නැහැ. ඒ මාරයාගේ ආගමනය ගැනයි තියෙන්නේ කියලා. නමුත් මේ මාර දුහිතූන් පැමිණිලා බාධා කරපු කාරණේ ගැන විශේෂයෙන්ම සංයුත්ත නිකායේ මාර සංයුත්තේ පැහැදිලි කරලා තියෙනවා කියන බව නායකහරු මෙහිදී මතු කරන්නේ. එහි සිංහල බණ පොත්වල එන විස්තරයේ තරම් විස්තරයක් නැත, අටුවාවලත් නැත. පෙළෙහි හෝ අටුවාවේ නැති කරුණු පසුව පොත් ලියන අයට දැන ගැනීමට ක්‍රමයක් නැත. ඔවුන් මරගණන් ගැන ලියා ඇති නොයෙක් විස්තර ලියා ඇත්තේ එසේ වන්නට ඇතය කියා ඔවුන්ට සිතුණු පරිදි විය යුතුය. මරගණන්ගේ රැඟුම් දැක්වීම දැන් චිත්‍රවලටත් නගා ඇති නමුත් ඔවුන් බුදුන් වහන්සේ ඉදිරියේ නැටුම් ගැයුම් කළ බවක් පෙළෙහි හෝ අටුවාවල සඳහන් වන්නේ නැත. බොහෝ දෙනා මේ කාරණය ගැන සැක කරන්නේ ඇතැම් පොත්වල ඇති අධික වර්ණනා නිසා විය හැකිය. ඇතැම් හෝ ඒ මාර දුහිතෘන්ගේ ප්‍රවෘත්තියත් තථාගතයන් වහන්සේ විසින් කෙලෙස් වලින් ජයගත් සැටි දැක්වීමට ගොතන ලද ප්‍රබන්ධයකයිද කියති. සමහර විට ඔවුන් එසේ කියන්නේ මාර දූන්ගේ පුවත නිකම්ම බොරුවක් යයි කීමට ඇති බිය නිසා විය හැකිය. අරහත් මාර්ගඥාණයෙන් සකල ක්ලේශයන් නැසූ බුද්ධ ශ්‍රාවකයන්ට නැවත කිසි කලෙක කෙලෙස් මතු වී ඒමක් නැත. එසේ තිබියදී බෝධි මූලයේදී අරහත් මාර්ගඥාණයෙන් සියලු කෙලෙසුන් නැසූ බුදුන් වහන්සේට පස්වන සතියේදී නැවත කෙලෙස් මතුවීමක් කෙසේ සිදුවේ හැකිද? නොහැකිමය. දැන් මේ මාර දූවරුන්ගේ පැමිණීම ගැන කියන්නේ බුදුහාමුදුරුවෝ බුදු වීමෙන් පස්වන සතිය. එතකොට මාර දූවරුන්ගේ පැමිණීම කියන්නේ තණ්හා අරති රගා කියන මේ නම් වලින් හඳුන්වන්නේ කෙලෙස්මයි ඒ කෙලෙස් එක්ක කරපු සටන තමයි මාර දූවරුත් එක්කලා සටන කියලා ඇතැම් අය කියන්න උත්සාහ කරනවා. නමුත් එහෙම කියන්න බැරි වෙන්නේ මොකක් නිසාද? මේ මාර දූවරු ගැන කතා වෙන්නේ පස්වෙනි සතියේදී. ඒ කියන්නේ බුද්ධත්වයටත්පත් වුණාට පස්සේ පස්වෙනි සතියේ. ඉතින් බුදු වුණාට පස්සේ උන්වහන්සේ බුදු වෙන අවස්ථාවේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කරනවානේ. එහෙම ප්‍රහාණය කරාට පස්සේ ආය පස්වෙනි සතියේදී ආය කෙලස් මතුවලා අරගලයක් ඇති වෙන්න කිසිදු හේතුවක් නැහැ. ඒ නිසා එතන මාර දූවරු ගැන කියන්නේ කෙලස් ගැන නොවේයි කියන බව එතනින් හොඳටම පැහැදිලි වෙනවා. එබැවින් මාරදූන්ගේ පුවත පස්වෙනි සතියේදී නැවතද තථාගතයන් වහන්සේට කෙලෙස් මතු වී ඒවා පැරදවීම දැක්වීමට ගෙතු කතාවක් නොවන බව කිය යුතුය. මරංගනන්ගේ පුවත මාර සංයුත්තේ දැක්වෙන්නේ මෙසේය. මාරයා එදා යුද්ධයෙන් පැරදීම නිසා ධම්නසට පැමිණ බුදුරජාණන් වහන්සේට නුදුරු තැනක වාඩි වී කල්පනා කරමින් බිම ඉරියන්දිමින් සිටියේ. මාර දුහිතෘන් ඔහු වෙත ගොස් පියාණෙනි ඔබ කුමට නොසතුටුව ඉන්නාහුද කිනම් පුරුෂයෙකු ගැන ඔබ ශෝක කරන්නාහුද? අපි වල්ලලියෙකු මෙන් මේ පුරුෂයා රාග බන්ධනෙන් බැඳගෙන එන්නෙමු. ඔහු ඔබ වසඟයට පැමිණෙන්නේයයි කියූ. එකල්හි මාරයා ලෝකේහි මාරයාගේ වාසස්ථානය වූ ලෝකේ ඉක්ම වූ අරහත් වූ සුගතයන් වහන්සේ රාගයෙන් ගෙනේම පහසු නොවේ. එබැවින් මම තදින් ශෝක වෙමි කීය. ඉක්බිති තණ්හා අරති රගා යන මාර දූහු තථාගතයන් වහන්සේ වෙත ගොස් අපි ඔබට උපස්ථාන කරමුයි කීය. තථාගතයන් වහන්සේ එයට ඇහුම්කන් නුදුන්සේක. ඉක්බිති මාර දූහු පසෙකට ගොස් පුරුෂයන්ගේ අදහස් අනේකාකාරය. අපි එක එක්කෙනා කුමාරිකාවන් සියය බැගින් මවාගෙන ඔහු වෙත යමු යයි සිතා එසේ ගොස් නැවතත් ශ්‍රමණය එසේ ගොස් නැවතත් ශ්‍රමණය අපි ඔබට උපස්ථාන කරමුයි කීහ. එයටද තථාගතයන් වහන්සේ සැලකිල්ලක් නොකළසේක. එක්බිති නැවත වරක් දරුවන් නොලැබූ වයසේ ස්ත්‍රීන් සිය බැගින් මවාගෙනද? එක් දරුවෙකු ලැබූ වයසින් පෙනෙන ස්ත්‍රීන් සිය බැගින් මවාගෙනද? දෙවරක් වැදූ වයසින් පෙනෙන ස්ත්‍රීන් සියයක් බැගින් මවාගෙනද? මේ විදිහට නොඑක් ආකාරයෙන් තථාගතයන් වහන්සේ වෙත ගොස් පෙරසේම යාඥා කළහ. තථාගතයන් වහන්සේ සැලකිල්ලක් නොදැක්වුවහ. එක්බිති මාරදූහු එක් පසෙකට ගොස් මේ ශ්‍රමණයා රාග බන්ධනෙන් බැඳගෙන එන්නට නොපුළුවනයි අප පියා කීයේ සැබෑවත රාගය ප්‍රහාණය කර නැති ශ්‍රමණයන්ට ශ්‍රමණේකුට හෝ බ්‍රාහ්මණේකුට හෝ මේ උපක්‍රමය කරන ලද්දේ නම් ඔහුගේ ලය හෝ පැලෙන්නේය ඔහුට ලේ වමනේ හෝ වන්නේ ඔහු උමතු බවට හෝ පැමිණෙන්නේ කැපූ ලපටි බටලියක්සේ ඔහු වියලී යන්නේයයි ඔවුනොවුන් කතා කරගත්හ එක්බිති ඔවුහු වෙන වෙනම තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්න ඇසූහ. තථාගතයන් වහන්සේ පිළිතුරු දුන්සේක. ඉක්බිති මාර දුහිත්‍රෝහු මාරයා වෙත ගොස් තථාගතයන් වහන්සේ රාගයෙන් බැඳීමේ දුෂ්කරත්වය ඔහුට කීහ. ඒ මාර දුහිත්‍රුන්ගේ ප්‍රවෘත්ති මාර සංයුත්තේ දක්වා සැටිය. දක්වා ඇති සැටිය. තණ්හා අරති රගා යන වචන කෙලෙස් වලටද එතන වචන වීමත් මාර දුහිත්‍රෝන්ගේ ප්‍රවෘත්තිය ඇතමුන්ට ක්ලේශයන් පිළිබඳ ප්‍රබන්ධයකයි ගැනීමට කරුණක් වී තිබේ. එහෙත් එය එසේ නොවන බව තේරුම් ගැනීමට මාගන්ධීය බ්‍රාහ්මණයා හට තථාගතයන් වහන්සේ වදාළ ගාතාවත් හොඳ සාක්ෂියකි. දැන් මේ විදිහට නායක හඳුරු පැහැදිලි කරන්නේ තණ්හා අරති රගා කියන වචන කෙලස් වලටත් කියන වචන වීම නිසා ඒ දිහා බලලා මේ තණ්හා අරති රගා කියලා කියන්නේ කෙලෙස්මයි ඒ කෙලෙස් සමග ඇතිවෙච්ච පටලැවිල්ලක් තමයි මේ ප්‍රකාශ කරන්නේ කියලා එහෙම කියන්න උත්සාහ කළාට ඒක සත්‍යයක් නොවන්නේ මේ සිද්ධිය සඳහන් වෙන්නේ බුද්ධත්වයෙන් පස්වෙනි සතිය තුල නිසා. ඒතකොට බුද්ධත්වයෙන් සියලු කෙලෙසුන් ප්‍රහාණය කළාට පස්සේ ආපහු ඒ කෙලෙස් මතුවී ඒමක් සිද්ධ වෙන්නට විදිහක් නැහැ. ඒ වගේම මේ මාර දුහිතෘන්ගේ පැමිණීම පිළිබඳ මාර සංයුත්තේහි පැහැදිලිව දක්වලා තියෙන නිසා ඒක ප්‍රබන්ධ කතාවක් කියලා කියන්න බෑ. ඉතින් පස්සේ කාලෙක අර විවිධ ආකාරයෙන් රැඟුම් රඟන ඒවා පසු කාලීනව එකතු වෙච්ච කියන එක පැහැදිලි. නමුත් මාරදොහිත්‍රුන්ගේ පැමිණීම කියන එක විශේෂයෙන් මාර සංගීතය සඳහන් වෙන කාරණයක් කියන බව උන්වහන්සේ දක්වනවා. එහෙමයි. අද අපි දවස පුරාවට කතා කරේ අද වැඩසටහන පුරාවට සාකච්ඡා කළේ මාර දූරුන් සහ මේ මාරයාගේ කතාව සත්‍යයක්ද ප්‍රබන්ධයක්ද කියන කතාව පාදක කොට ගනිමින් අධිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල අපේ නායක හමුදුරන් වහන්සේ විසින් රචිත ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ පාදක කරගනිමින් අපි බොහෝ කාලයක් පුරාවට ඔබ වෙත ගෙනෙන මේ ධර්ම කටයුත්තේ අවසන් දින කිහිපයට තමයි ධර්ම විනිශ්චය පොත ඇසුරු කොටගෙන අවසන් දින කිහිපයට තමයි දැන් යොමු වෙලා තිබෙන්නේ. ඒ වගේම ලබන සතියේත් අපි මේ ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ පාදක කොට ගනිමින් ඔබට ප්‍රශ්න ගැටලු පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයක් ගැනීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නටයි සූදානම අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවා වදාළ අතිපූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සි අපේ ගෞරවනීය ස්වාමින්වයන් වහන්සේට ගෞරව නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. අද දවසට සමුගන්නටයි සූදානම ලබන සතියේත් හමු වීමේ බලාපොරොත්තු වෙයි. ත්වන් සරණයි. ආයුබෝවන්.